පින්නතුනි අද උතුම් වූ ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ අප හැම සාදුණතක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු ඔරුවල ධර්මාශ්‍රම භාවනා මධ්‍යස්ථානයේ සහ රත්නපුර දුම්බර මානාන ධර්ම කවිශී බෞද්ධ වත්‍යස්ථානයේ විහාරාධිපති ත්‍රිපිටකාචාර්ය පඬිත පූජනීය තලගල ධම්මකවේශී ස්වාමීන්ද්‍රයන් වහන්සේ ධම්මස් ශාවනේ කාලෝ අයං භදන්තා ධම්මස් ශාවනේ කාලෝ අයං සදන්තා ධම්මක් සාවේනේ කාලෝ ආයං භදන්තා සාදු සාදු සාදු නමෝ තස් භගවතු ආරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගේවතු ආරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගේවතු ආරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු ආතුරෝ හායං ගහපති කායෝ අංඩේ භූතු පරියෝ නත්ධෝ මුහොත්තං පි ආරෝග්‍යං පටිජානීය ඊවං හිතේ ගහපති සික්කිතබ්බං ති ආතුර කායස්ස මේ සතෝ තිත්තං අනාතුරං භාවිස්සති සාදු සාදු සාදු සද්ධර්ම ශ්‍රවණා බිලාසී සදහැවත් ගුණගරුක වාසනාවන්ත පින්නතුනි අදින් වසර 2500කට පෙර ආතුව ලෝතර බුදුරජාණන් වහන්සේ මුළු මහත් ලෝකවාසී සත්‍යයාගේ සැනසෙල්ල පිණිස යහපත සැපත පිණිස දේශනා කොට වදාළ 84000ක් ධර්මස්කන්ධයෙන් පුංචි දහම් කාරණා කීපයක් ඉගෙනගෙන ඒ තුලින් ජීවිතේ සකස් කරගන්නට ආලෝකමත් කරගන්නට සූදානම් වෙන අවස්ථාවයි මේ. දහම් ශ්‍රවණය කරලා ඒ ශ්‍රවණය කරන ධර්මයේ Tamange ජීවිතයට බද්ධ කරගෙන ජීවිතයේ ධර්මානුකූල බවට පත් කරගන්නට කෙනෙකුට පුළුවන්කම ලැබුණොත් Taman සිතන සිතවිලි රටාව ධර්මානුකූල බවට පත් කරගන්නට හැකියාව ලැබුණා නම් ඒ වගේම කතා බහ කරන හැම මොහොතකම මුවින් පිට වෙන හැම වචනයක්ම ධර්මානුකූල බවට පත් කරගන්නට හැකි වෙනවා නම් ඒ වගේම කරන සෑම කායික ක්‍රියාවක්ම ධර්මානුකූලව සිදු කරගන්නට අපිට පුළුවන්කම තිබෙනවා නම් ඒ ඔස්සේ තමයි අපේ ජීවිතය සකස් වෙන්නේ ආලෝකමත් වෙන්නේ මෙලව ජීවිතය සැපවත් කරගන්න වගේම අපේ පරලොව ජීවිතය සුගතිගාමී කරගන්නටත් අපට පුළුවන්කම ලැබේ. ඒ ධර්ම මාර්ගයේ ඔස්සේම ගමන් කරලා අවසානයේ අපිට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අමා මහ නිවන් සුවයෙන් සැනසෙල්ල සාක්ෂාත් කරගන්නටත් පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා මා මාතෘකා කළා ඊටාම වැදගත් ගාථා රත්නයක් මේ ගාථාව අන්තර්ගත වෙන්නේ සංයුක්ත නිකායේ කන්දක වර්ගයට අයිති මූල පණ්ණාසකයේ නකුල පිට වර්ගයේ පළමුවෙනි සූත්‍ර දේශනාව. සූත්‍රයේ නම තමයි නකුල පිටු සූත්‍රය. බුදුරජාණන් වහන්සේ බගු ජනපදයේ ධර්මචාරිකා සඳහා සැරිසරන එක්තරා අවස්ථාවකදී ඒ බගු ජනපදයේ තිබුණු සුන්සු මාර්ගිර කියන මේ පර්වතයේ ආසන්නයේ අලංකාර වනාන්තරයක් පිහිටලා තිබෙනවා. බේස කලාවණී කියන නමින් හඳුන්වනවා. මේ සුන්සුමාරගිර පර්වතයේ ආසන්නයේ තිබෙන බේසකලා වනයට බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ඒ වනාන්තරයේ තුල පිහිටලා තිබුණු ආරාමයේහි වැඩ වාසය කළා ධර්මචාරිකා කරමින්. මේ ප්‍රදේශයේ ජීවත් වෙච්ච ශ්‍රද්ධා සම්පන්න කුල පුත්‍රයෙක් තමයි නකුල පිතා කියලා හඳුන්වන්නේ. නකුල පිතාවගේ භාර්යාව තමයි නකුල මාතාව. බුදුරජාණන් වහන්සේ සමගින් බොහොම ළඟින්ම සමීප සම්බන්ධතාව පවත්වමින් කුළුපග දායක දෙපළක් හැටියට මේ දෙපළ ජීවිතය ගත කරන්නට යෙදුණා. බුදුරජාණන් වහන්සේ මේ නකුල මාතා නකුල පිතා කියන දෙදෙනා සමග කොයිතරම් සමීප සම්බන්ධයක් තිබුණද කිව්වොත් ඒ දෙපළ වෙනුවෙන් දේශනා කළ සූත්‍ර දේශනා ඒ නමින්ම නකුල මාතා සූත්‍රය නකුල පිතු සූත්‍රය කියන නමින් සූත්‍ර දේශනා විශාල ප්‍රමාණයක් අපිට දකින්න ලැබෙනවා ත්‍රිපිටක සාහිත්‍යයේ තුල බුදුරජාණන් වහන්සේ මේ දෙදෙනා අරමුණු කරගෙන මේ දෙදෙනාට කරපු විවිධාකාරයේ ධර්මානුශාසනාවන්ගෙන් සමන්විත වෙච්ච සූත්‍ර දේශනා. මේ මම අද මාතුකා කළ ගාථා ධර්මයක් ඒ වගේ එක්තරා අවස්ථාවකදී නකුල පිතාව උදෙසා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සූත්‍ර දේශනාවක්. නකුල පිතාව ජීවිතයේ සැඳෑ සමයගත කරන වෙලාවේ වය වෘද්ධ බවටපත් වෙලා එවිද ගන්නට අමාරු අවස්ථාවේ විවිධාකාරයේ රෝගයන් නැති වෙලා ගිලන් භාවයටපත් වෙලා තනියෙන් එවිද ගන්නට පවා අසීරු අවස්ථාවකදී හැරමිටියෙන් වාරු අරගෙන බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට මේ සුන්සු මාර්ගිර පර්වතයේ ආසන්නයේ තිබුණු බේසකලා වනය කියන මිගදාය වෙතට පැමුණා. නකුල මාතාව බුදුරජාණන් වහන්සේ වෙතට පැමිණිලා සතුරු සාමීති කතා කරලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ප්‍රදක්ෂිනා කරලා ඊළඟට සාකච්ඡා කරන්නට පටන් ගත්තා. නිතර නිතර මේ නකුල මාතාවත් නකුල පිතාවත් මේ විදිහට බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා ධර්ම සාකච්ඡා කරන සිරිතක් තිබුණා. ඒ දා දවසේ හොඳටම අසීරු තත්ත්වයක හිටී රෝ පීඩාවටපත් වෙලා රෝගියකින් පීඩාවටපත් වෙලා ඒ වගේම වයෝවෘද තත්ත්වයටපත් වෙලා හිටියන කුලපිතාව ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ සමග සාකච්ඡා කරමින් ඉල්ලීමක් කරනවා බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම දැන් හොඳටම වයස්ගත වෙලා ඉන්නේ ඒ වගේම නිතර නිතර මට විවිධාකාරයේ ලෙඩ ඇති වෙනවා රෝගයන් ඇති වෙනවා ව්‍යාධීන් හට ගන්නවා ඒ නිසා නිතරම අපහසුතාවයටපත් වෙලා ලෙඩ ඇඳේ වැතිරිලා ඉන්නට සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවල් ඇති වුනහම කායික ශක්තිය දුර්වල වෙලා හැරමිටි වාරුවෙන් මට ගමන් කරන්නට අද සිද්ධ වෙලා තිබෙන්නේ. ඒ විදිහට හැරමිටි වාරුවෙන් හෝ වේවා ගමන් කරන්නට තරම් අසීරු අවස්ථාවන් මට වරින් වර ඇති වෙනවා. ඒ නිසා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඉස්සර වගේ මට නිතර නිතර මේ විහාරස්ථානයට පැමිණිලා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ධර්ම සාකච්ඡා කරන්න ධම් ශ්‍රවණී කරන්න ඒවට ඉඩකඩ අවස්ථාව සලසා ගන්නට අපහසුයි ස්වාමී නිතර නිතර විහාරස්ථානයට පැමිණෙන්නට අමාරුයි ඒ වගේම තමයි මට අනුකම්පා පිණිස නිතර නිතර මට දේශනා කරන ධර්ම දේශනා සිද්ධ කරන අපේ ගරු කටයුතු මහා සංඝරත්නේ දෙක බලා ගන්න, ඇසුරු කරන්න, දහම් සාකච්ඡා කරන්න ඒ සඳහාත් මට අවස්ථාව ලබා ගන්නට ඊටම අමාරුයි ස්වාමී. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ නැවත වතාවක් මට මේ වගේ හැරමිටි වාරුවෙන් හෝ වේවා මේ විහාරස්ථානියට පැමිණිලා බුදුරජාණන් වහන්සේ හෝ මහා සංඝරත්නය හෝ දෙක බලා ගන්නට අවස්ථාවක් ලැබෙයිද කියලා මට සැකයක් තියෙනවා. ඒ නිසා ස්වාමීනි මම අද මේ පැමුණුනේ මට සුදුසු ආකාරයේ ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්න. අනාගතයේදී මේ වගේ නැවත වතාවක් මේ ස්ථානයට පැමිණිලා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ලැබෙයිද කියලා මට සැකයි. මහා සංඝරත්නය දෙක බලා ගන්නට ලැබෙයිද කියලා මට සැකයි. ඉනිසා මේ වගේ වයෝවෘද්ධ ජීවිතයක් ගත කරන ආතුර වෙලා ජීවත් වෙන මට ස්වාමී භාග්‍යවතුන් වහන්සේ සුදුසු ධර්මානුශාසනාවක් සිද්ධ කරන්නේ මගේ හිත සතුටු කරගන්න මගේ හිත සැනසිලිදායක බවට පත් කරගන්නට ඒ තුලින් පුළුවන්කම ලැබේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගෙන් මේ විදිහට ආයාචනාවක් කළා, ඉල්ලීමක් කළා නකුල පිතාව දහම් දේශනා කරන්නට කියලා. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නකුල පිතාවට ආතුරෝහායන් ගහපති කායෝ අණ්ඩ භූතෝ පරියෝනද්ධෝ මුහුත්තම්පි ආරෝග්‍යං පටිජානීය ගෘහපතිය ඔබේ මේ ශරීරය කියන එක බොහොම දුර්වල තත්ත්වෙච්ච එකක් මේ ශරීරයේ හරියට සියුම් කටුවකින් වැසිලා ගිය බිත්තරයක් හා සමානයි මේ බිත්තරය මොකක් හරි හේතුවක් නිසා සෙලවුනොත් බිම වැටුනොත් මොකක් හෝ කාරණාවක් නිසා ඒක චලනීය වුණොත් ඒ බිත්තරය බිඳිලා විනාශ වෙලා යන්නට පුළුවන්. ඒ වගේ මේ පුංචි කටුවකින් වැහිච්ච බිත්තරයක් හා සමාන එකක් තමයි ඔබේ මේ ශරීරය. ඒ නිසා ඒ වගේ ශරීරයක් දරාගෙන ඉන්න ඔබට එක් එක් දවසට එක් එක් ආකාරයේ රෝග ඇති වෙනවා කියන එක, ලෙඩ ඇති වෙනවා කියන එක අමුතුවෙන් අහන්නට දෙයක් නෙමෙයි. ඒ නිසා ඒ වගේ දුර්වල ශරීරයක් දරන ඔබ කොයි මොහොතකදී විනාශ වෙයිද නැති වෙයිද කියලා හිතන්නට බැරි තරම්ම දුර්වල වූ ශරීරයක් දරන ඔබ නිරෝගී භාවයේ ප්‍රාර්ථනා කරනවන මේ තියෙන ආබාධ දුරු වෙලා හොඳටම නිරෝගී භව ඇති කරගන්න ඕනයි කියලා හිතනවන ඒක හොඳ දෙයක් හැටියට මම හිතන්නේ නෑ ඥානවන්ත කල්පනාවක් කියලා මම හිතන්නේ නෑ ඒ නිසා ඔබ එහෙම හිතන්න එපා ඔබේ ශරීරය නිත්‍ය පවත්වාගෙන යන්නේ මේ ශරීරය තව ටිකක් ශක්තිමත් කරගන්න, කායික ශක්තිය ඇති කරගන්න, මේ පවතින රෝග පීඩා දුරු කරගෙන සම්පූර්ණ නිරෝගී භාවය ඇති කරගන්නට හිතනවනම් ඒක ඒ තරම් ඥානවන්ත කටයුත්තක් කියලා මට හිතෙන්නේ නැහැ. ඒ නිසා මේ වෙලාවේ ඔබට කරන්නට තිබෙන වැදගත්ම අනුශාසනාව තමයි මම මේ කරන්නේ. ආතුර කායස්ස මේ සතෝ චිත්තං අනාතුරං භවිස්සතිති. ඔබ නිතරම හිතන්න ඔබ හික්මෙන්නේ මගේ කය කොයිතරම් දුර්වල වුණත් කමක් නැහැ. මගේ කය කොයිතරම් ලෙඩ වුණත් කමක් නැහැ. හැබැයි මම මගේ සිත නම් ලෙඩ කරගන්නේ නැහැ. මගේ සිත රෝගී බවට මං පත් කරගන්නේ නැහැ කියලා හිතලා ඔබ තුල හික්මීමක් ඇති කරගන්න ඔබ සංවර වෙන්නේ ඔබේ ජීවිතය ඒ විදියට සංවරශීලී ආකාරයට පවත්වන්න. මෙන්න මේ ආකාරයට කිටි අනුශාසනාවක් බුදුරජාණන් වහන්සේ සිද්ධ කළා. මේ අනුශාසනාව ශ්‍රවණය කරලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මා පිළිබඳව බලවත් අනුකම්පාවක් ඇති කරගෙන මට සුදුසු ආකාරයේ ධර්මානුශාසනාවක් සිද්ධ කළා කියලා බොහෝම සතුටටපත් වුණ නකුල පිතාව. එහෙම සතුටටපත් වෙලා ඊළඟට නකුල පිතාව කල්පනා කළා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ කෙටි ධර්ම දේශනාව ඇතුලේ මොනවා හරි ගැඹුරු කරුණු කාරණා ටිකක් අන්තර්ගත වෙන්නට ඕන. මට මේ වයෝවෘද්ධ තත්ත්වයේ ඉන්න නිසා මගේ මනස ටිකක් දුර්වල වෙලා තිබෙන නිසා මට එකපාරටම මේ කියපු ගැඹුරු ධර්මයේ තීරුම් ගන්නට අමාරුයි. ඒ නිසා මේ වගේ වෙලාවකදී ගැඹුරු දෙයක් निराකරණයකට ගන්න ගැඹුරු දහම් කරුණක් ඉගෙනගෙන ඒ ගැන සාකච්ඡා කරන්න, නොදන්නා දෙයක් අහගන්න මට ඉන්නවා ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් අතර වැඩ ඉන්නේ සරියුත් මහරහතන් වහන්සේ. උන්වහන්සේත් මාත් එක්ක බොහොම හිතවත්. මට බොහොම ලෙන්ගතුයි. කරුණාව මෛත්‍රිය දක්වනවා. ඒ නිසා මම දැන් යන්නට ඕනේ සරියුත් මහරහතන් වහන්සේ ළඟට. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළ මේ කිටි දහම් කාරණාව ඒ ගැන වැඩි විස්තර ඉගෙන ගන්න, විස්තර විවරණ ඉගෙන ගන්න, ඒ කරුණු කාරණා ටික දැනගන්නේ මම සැරියොත් මහරහතන් වහන්සේ වෙතට යන්නට ඕනේ කියලා කල්පනා කළා. ඊළඟට කෙමෙන් කෙමෙන් හැරමිටි වාරුවෙන් සැරියොත් මහරහතන් වහන්සේ වැඩ ඉන්න සේනාසනයේ වෙතට ගමන් කළා නපුල පිටාව. සැරියොත් මහරහතන් වහන්සේ දැක්ක ඈත තියාම හැරමිටි වාරුවෙන් සමන් වහන්සේ වෙතට එන මේ නකුල පිටාව. මූණ දෙස බැලුවහම මූණේ හොඳ පැහැපත් ගතියක් දිස් වෙනවා. ප්‍රබෝධමත් ගතියකින් ඉන්නේ. වයස්ගත වෙලා, වයෝවෘද්ධ වෙලා, රෝග පීඩාවන්ට භාජනය වෙලා වයෝවෘද්ධ කෙනෙක් ලෙඩෙක් හැටියට හැරමිටි වාරුවෙන් ගමන් කරන මේ නකුල පිතාව මේ වෙලාවේ බොහොම ප්‍රසාද ජනකාකාරයෙන් තමයි ඉන්නේ. මූණ දිහා බැලුවහම මූණ මලක් වගේ පිපී ගිහිල්ලා බොහොම සතුටකින්, සොම්නසකින්, සන්තෝෂයකින් ඉන්න භාවයේ තමයි තියෙන්නේ. ඒක නිසා සරියුත් මහරහතන් වහන්සේ ප්‍රශ්න කරනවා විප්පසන්නානිකෝතේ ගහපති ඉන්ද්‍රියානි පරිසොද්දෝ මුකවන්නෝ පරියෝදාතෝ ගෘහපතිය ඔබේ මුහුණ දෙස බැලුවාම අද විශේෂත්වයක් අපිට පේනවා ඔබේ මුහුණ බොහොම ලොකු සතුටකින් සොම්නසකින් පිරී ගිහිල්ලා. මේ තරම් ලොකු සතුටක් ඔබට මොකක්ද ඇති වෙන්නට හේතුව? ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඔබට කිසියම් ධර්මදේශනාවක් සිද්ධ කළාද? බුදුරජාණන් වහන්සේ සමග සාකච්ඡා කරලා ඒ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ගන්ධ කුටියේ පැත්තේ ඉඳලා මගේ මේ කුටිය වෙතට ඔබ ආවේ බොහෝම සන්තෝෂයෙන්. එනිසා බුදුරජාණන් වහන්සේ සමග සාකච්ඡා කරනකොට ඔබට විශේෂ ධර්මානුශාසනාවක් කරන්නට ඇති කියලා මට හිතෙනවා. මේ විදිහට සරියුත් මහරහතන් වහන්සේ මේ ගෘහපතියගේ මේ පෙන්눔 කරන මේ ප්‍රිය ස්වභාවය සොම්නස් සහගත සතුටුදායක මූණේ ස්වභාවය පිළිබඳව පැහැදිලි කළා. ඒ වෙලාවේදී නකුල පිතාව පැහැදිලි කරනවා ස්වාමීනි මම ලෝතුරා බුදුරජාණන් වහන්සේ වෙතට පැමුණුනේ බොහොම අමාරුවෙන් දුෂ්කරතාවේ. මට ඇවිද ගන්නට අමාරුයි. මම දැන් වයෝ වෘද්ධ තත්ත්වයටපත් වෙලා මරණාසන්න තත්ත්වයටපත් වෙලා ඉන්නේ. මෙහෙම ඇවිල්ලා මම බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කළා. මට නැවත වතාවක් විහාරස්ථානයට පැමිණෙන්නට හැකියාව තිබේද කියලා දන්නේ නැහැ. ඒ නිසා නැවත එන්නට ලැබුණත් නැති වුණත් අනේ ස්වාමීනි මට අනුකම්පා කරලා මට ධර්ම දේශනාවක් සිද්ධ කරන්නට කියලා. මේ විදිහට සරියුත් මහරහතන් වහන්සේට ඒ තමන්ගේ විස්තරය ප්‍රකාශ කරන්නට පටන් ගත්තා නකුල පිතා. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ මේ කෙටියෙන් කළ දේශනාව ඔබේ සිත ලෙඩ කරගන්නට එපා. කයට නම් මොනතරම් ලෙඩ ඇති වුණත් ආබාධ ඇති වුණත් කමක් නැහැ. සිත ලෙඩ කරගන්නට නම් එපා. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ මට අනුශාසනා කළා කියලා නකුල පිතාව ශරියුත් මහරහතන් වහන්සේට ප්‍රකාශ කරනවා. එහෙම ප්‍රකාශ කරලා ඊළඟට අහනවා ස්වාමීනි මට තේරුම් ගන්නට අමාරුයි මේ කය ලෙඩ වුණත් කමක් නැහැ හිත ලෙඩ කරගන්නට නම් එපා කියලා මේ බුදුරජාණන් වහන්සේ මොන වගේ අර්ථයක්ද මොන වගේ කාරණාවක්ද මේ දේශනා කළේ ඒ නිසා මට පොඩ්ඩක් මේ කාරණාව විස්තර කරලා පැහැදිලි කර දෙනවා නම් මම බොහෝම කැමැතියි කියලා සරියුත් මහරහතන් වහන්සේගෙන් ඉල්ලීමක් කළා මේ බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව විස්තර විවරණ වශයෙන් ඉදිරිපත් කරලා දෙන හැටියට මේ අවස්ථාවේදී සරියුත් මහරහතන් වහන්සේ නකුල පිතාවට දේශනා කරනවා ඉද ගහපති අස්සතවා පුතඥෝ අරියාණං අදස්සාවි අරිය ධම්මස්සකෝ විදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසානං අදස්සාවි සප්පුරිස ධම්මස්සකෝ විදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ මේ සමාජ ජීවත් වෙනවා ධර්මයේ ගැන හැඟීමක් නැති ධර්මඥානිය නැති අය ඒ අය අසුතවා පුතඥෝ අසූපිරූතයන් නැති අය නෙමෙයි නිතර නිතර බණ අහලා දහම් කාරණා තේරුම් ගන්න පුළුවන් ධර්මයේ දන්න අය නෙමෙයි ඉතින් ඒ වගේ අය අසුතවා පු탁ජනෝ අසූපිරූ තැන් නැති පුහුදුන් පුද්ගලයන්. අරියාණං අදස්සාවි ආර්යයන් වහන්සේලව දැකලා නැති ආර්යයන් වහන්සේලා සමගින් සාකච්ඡා කරලා නැති ආර්යයන් වහන්සේලාගෙන් ධම් ශ්‍රවණය කරලා නැති අය. ඒ වගේම අරිය ධම්මස්සකෝ විදෝ මේ ආර්ය ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මෙදුම් පිළිවෙත ආර්ය අෂ්ටාංගික මාර්ගයේ චතුරාර්ය සත්‍ය ධර්මයේ මේ වගේ මේ දහම් කාරණා පිළිබඳව හැකියාවක් දක්ෂතාවයක් නැති අය ඒ ධර්මයේ ඉගෙන ගන්න, ඒ ධර්මයේ තීරුම් ගන්න, ඒ ධර්මයේ අවබෝධ කරගෙන ඒ ධර්මයට අනුව ජීවිතය සකස් කරගන්නට දක්ෂතාවයක් නැති අය මේ සමාජ ජීවත් වෙනවා. ඒ වගේ අය අරිය ධම්මේ අවිනීතෝ මේ ආර්ය ධර්මයේ ඔස්සේ විනීත වෙන්න සංවර වෙන්න ජීවිතේ සකස් කරගන්න, කලමනාකරණය කරගන්න, පාලනය කරගන්නට උනන්දු වෙන්නේ නැහැ. සත්පුරිසාණං අදස්සාවි සත්පුරුෂයන්ව දකින්නට නොලැබුණු අය බුදුපසේ බුදුමහරහතන් වහන්සේලව දකින්න ඇසුරු කරන්න දහම් ශ්‍රවණී කරන්න. ඒ වගේ අවස්ථාවක් නොලැබිච්ච අය මේ ධර්මයේ පිළිබඳව උනන්දුවකින් තොරවයි ජීවත් වෙන්නේ. ඒ අය ධර්මයේ අවබෝධ කරගන්නට වෑයම් කරන්නේ නැහැ. ඒ අය ධර්මානුකූලව Tamanගේ ජීවිතය සකස් කරගන්නට වෑයම් කරන්නේ නැහැ. ඒ නිසා ඒ අය අකුසල චේතනාවන් Tamanගේ సంతානිය තුල ඇති කරගෙන අකුසලයට බර වූ ජීවිතයක් ගත කරන්නේ. ඒ නිසා ඒ වගේ ජීවිතයක් ගත කරනවා නම් ඒ ජීවිතය අවාසනාවන්තයි. බුදුරජාණන් වහන්සේ ඔබට පැහැදිලි කරලා තිබෙන්නේ ඔබේ සිත අඳුරු කරන, දූෂිත කරන, අපවිත්‍ර බවට පත් කරන එවන් පාප චේතනා ඔබේ සිතෙන් ඈත් කරගෙන ඔබේ සිත පවිත්‍ර කරගන්නට ඔබ කටයුතු කරන්නට ඕනේ කියන කාරණාවයි. මේ විදිහට පැහැදිලි කරමින් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කොට වදාළ මේ කෙටි ධර්මයේ සරියුත් මහරහතන් වහන්සේ විස්තර වශයෙන් ඉදිරිපත් කරන්නට පටන් ගත්තා. අපි දන්නවා අපේ සිත දූෂිත වෙන්නේ අඳුරු වෙන්නේ කිලිටි බවටපත් වෙන්නේ කෙලෙස් නිසා. කෙලෙස් කියලා කියන්නේ හිත අඳුරු කරන මානසික ධර්මයන්ට. අපේ සිතේ විවිධාකාරයේ චෛතසිකයන් නැති වෙනවා. ලෝභ, දේශ, මෝහ ආදී අකුසල චෛතසිකයන්. මේ ඇති වෙන අකුසල චෛතසික නිසා තමයි අපේ සිත අඳුරු වෙන්නේ, දූෂිත වෙන්නේ, කිලිටි බවට පත් වෙන්නේ, ආතුර බවට පත් වෙන්නේ. ඒ විදිහට සිත කිලිටි කරන, සිත ආතුර බවට පත් කරන මානසික රෝග ගණනාවක් බුදුරජාණන් වහන්සේ අපට හඳුන්වලා දීලා තිබෙනවා. ඒ 1510ක් පමණ වන අකුසලයන් හැටියට අකුසල් සිතිවිලි හැටියට මේ අපේ සිතේ පහළ වෙන අකුසල් සිත් අතර විශේෂ අකුසල් සිත් ප්‍රමාණය නැත්තම් වැරදි අදහස් සංකල්පනා සමූහයක් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළා වැරදි සංකල්පනාවන් හැටියට. ඒ වැරදි සංකල්පනාවන් මිත්‍යා දිට්ඨි කියන නාමයෙන් පෙන්වලා තිබෙනවා. මේ මිත්‍යා දිට්ඨීන් අතර වැරදි දෙකීම් අතර එකක් තමයි සක්කායදිට්ඨිය කියලා කියන්නේ. එහෙමනම් අපේ සිත අඳුරු කරමින් අපේ සිතේ හටගන්නා අකුසලයන් අතර සක්කාය දිට්ඨිය කියලා හඳුන්වන අකුසල එහෙම නැත්නම් සංයෝජනේ මේ සංයෝජනය ගැන අපි විශේෂයෙන් කරුණු හදාරන්නට ඕන. මේ සංයෝජන නිසා තමයි අපි මේ සංසාර නැවත නැවත උපත ලබන්නේ. එක සැරයක් කොහේ හෝ තැනක උපත ලබලා ජීවත් වෙච්ච සත්වයා නැවත වතාවක් මේ සංසාරී උපත ලබන්න නැවත නැවත නැවත උපත ලබන්නට හේතුව තමයි මේ ඇති කරගත්ත වැරදි දැක්ම. ඒ නිසා සසර ගමනට නැවත නැවත සංසාරයට යොමු වන්නට හේතු වෙච්ච කාරණා සංයෝජන කියන නමින් බුදුරජාණන් වහන්සේ අපට පෙන්වලා දීලා තිබේ. ඒ වගේ සංයෝජන 10ක් තියෙනවා. ඒ දස සංයෝජනයන් අතර ප්‍රධානම සංයෝජන තුනක් මූලික වශයෙන් තේරුම් අරගෙන අපේ సంతාණයෙන් ඉවත් කරගන්නට ඕන කරන ඈඩ් කරගන්නට ඕන කරන විශේෂ කාරණා තුනක් සංයෝජන තුනක් බුදුරජාණන් වහන්සේ අපට හඳුන්වලා දීලා තිබෙනවා. ඒ තමයි සක්කාය දිට්ඨි කියන සංයෝජනය. ඊළඟට විචිකිච්ඡා කියන සංයෝජනය. සීලබ්බත පරාමාස කියන සංයෝජනය. කිසියම් කෙනෙකුට පුළුවන්කම ලැබුණා නම් මේ Tamanගේ సంతාණය අඳුරු කරමින් సంతාණයේ රෝගී බවට පත් කරමින් හටගන්නා මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජනයන් දුරු කරන්න ඈත් කරන්න. ඒ දුරු කිරීමේ ඈත් කිරීමේ හැකියාව ලැබෙන්නේ ධර්මයේ ගැන උනන්දුවක් තියෙන කෙනාට. එසූපිරූතෙන් නැති පුද්ගලයාට. සුතවා කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. එසූපිරූතෙන් නැති කෙනෙක් නම් ධම් ශ්‍රවණී කරනවා නම්. ඒ වගේම ආර්යයන් වහන්සේලාව ඇසුරු කරනවා නම් ආර්යයන් වහන්සේලාගේ අනුශාසනාවන් පිළිගන්නවා නම් අනුශාසනාවන් ලබන්නට කැමැත්තක් දක්වනවා නම් අන්න ඒ වගේ පුද්ගලයාට තමයි මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජනයන් ප්‍රහාණය කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. මේ සංයෝජන අතරින් සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මේ මම මගේ කියන සංකල්පනාව. අපිට මේ සංකල්පනාව ඇති වුණහම මම කියන සංකල්පනාව ඇති වුණහම ජීවිතයේ හැම මොහොතකම මේ ඉන්නේ මම. යම් කිසි දෙයක් කරනවා නම් යම් කිසි කායික ක්‍රියාවක් කරනවා නම් මේ වැඩේ කරන්නේ මමයි. මේ හිතගෙන ඉන්නේ මමයි. මේ වාඩි වෙලා ඉන්නේ මමයි. මේ ඇවිදින්නේ මමයි. මේ නිදාගෙන ඉන්නේ මමයි කියලා තමා පිළිබඳව ඒ විදිහට හිතනවා කල්පනා කරනවා මෙනෙහි කරනවා. ඒ වගේම Tamanගේ ශරීරයේ තිබෙන අවයව ඇස, ඒ වගේම කන, නාසය මේ වගේ අවයවයන් දෙස බලලා මේව මටයි අයිති මේ ඇස මට අයිති එකක් මේ ඇස මගේ ඒ විදිහට හිතනවා ඒ වගේ සංකල්පනාවක් ඇති කරගන්නවා මෙන්න මේ විදිහට මේ මම මගේ කියලා හිතන ගතිය ඒ ස්වභාවය තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මේ සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ පංච උපාදානස්කන්ධයන් පිළිබඳව මේ මමය කියන පුද්ගලයා මේ අපේ ආත්ම භාවය අපිට පුළුවන් කොටස් කරන්නට බුදුදහමට අනුව අපි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කරගන්නවා නාම රූප ධර්මයන් කියලා. නාම කියලා කියන්නේ චිත්ත චෛතසික දෙකට. රූප කියලා කියන්නේ අපේ මේ ශරීරයේ සකස් වෙලා තිබෙන පඨවි ආපෝ තේජෝ වායෝ ආදී මේ මූලද්‍රව්‍යයන්ට. මේ මූලද්‍රව්‍යයන්ගෙන් සකස් වෙච්ච මේ ශරීරේ රූපයක් හැටියට අපි දකින්නට ඕන දහමට අනුව. ඊළඟට මේ රූපේ ක්‍රියාත්මක කරමින් මේ රූපේ චලනය කරමින් මේ රූපය තුලින් විවිධාකාරයේ ක්‍රියාකාරකම් ඉෂ්ට සිද්ධ කරමින් මේ රූපය ඇසුරු කරගෙන ක්‍රියාත්මක වෙනවා සිතක් සහ චෛතසික සමූහයක්. අපිට සිත ක්‍රියාත්මක වෙනකොට සමහරට අපේ ඇසෝස්සේ සිත ක්‍රියාත්මක වෙනකොට විඥානීය ක්‍රියාත්මක වෙනකොට අපි ඒකට කියනවා චක්කු විඥාන. කන ඔස්සේ ක්‍රියාත්මක වෙනකොට අපි කියනවා සෝත විඥාන. මේ විදිහට චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝවිඥාන ආදී වශයෙන් මේ අපේ ශරීරය තුල මේ සිත ක්‍රියාත්මක වෙනවා විඥානයේ ක්‍රියාත්මක වෙනවා. ඒ වගේ සිතක් පවතිනවා නම් ඒ සිත ඇසුරු කරගෙන සිතත් එක්කම ක්‍රියාත්මක වෙන තවත් මනෝභාවයන් සමූහයක් නැත්තම් සිතිවිලි සමූහයක් ගැන බුදුරජාණන් වහන්සේ කරුණු දේශනා කළා. අභිධර්ම පිටකේ චිත්ත চৈতසික පිළිබඳව විස්තර කරන අවස්ථාවවලදී අප තුල හටගන්නා චෛතසිකයන් 52ක් පවතින බව බුදුරජාණන් වහන්සේ පෙන්වලා තිබෙනවා. ඒ චෛතසික 52 අතර සුවිශේෂී චෛතසික සමූහයක් নিরතුරුවම අප තුල ක්‍රියාත්මක වෙනවා. පස්ස වේදනා සංඥා චේතනා ආදී වශයෙන් හඳුන්වන්නේ ඒ චෛතසික සබ්බචිත්ත සාධාරණ චෛතසික. දැන් මේ සිතත් මේ චෛතසික ටිකත් මේ කය ඇසුරු කරගෙන ක්‍රියාත්මක වෙනකොට තමයි අපි මේ එදිනෙදා ජීවිතයේ නොයෙක් කායික ක්‍රියාවන් සිද්ධ කරන්නේ. අපි විවිධාකාරයේ ඉරියව් පවත්නවා සතර ඉරියව්. ඒ වගේම අනිකුත් පුංචි පුංචි චලනයන් මේ ශරීරය තුළින් ක්‍රියාත්මක කරනවා. මේ සෑම දෙයක්ම කරන්නේ මේ චිත්ත, චෛතසික, රූප කියන මේ පරමාර්ථ ධර්ම ටික ඇසුරු කරගෙන. ඒ නිසා කෙනෙකුට පුළුවන්කම ලැබුණොත් තමා තුළ ක්‍රියාත්මක වෙන මේ පරමාර්ථ ධර්ම ටික නෝනින් දකින්න ඒක ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. ඒ සඳහා විශේෂ වැඩපිළිවෙලක් බුදුරජාණන් වහන්සේ පෙන්වලා තිබෙනවා. අපිට මේ පරමාර්ථ ධර්ම ටික දැකලා ඇත්ත తත්ත්වය අවබෝධ කරගන්න. යථාර්ථය අවබෝධ කරගන්නට අවශ්‍ය නම් ඒ යථාර්ථ අවබෝධයට බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරපු වචනේ තමයි යථා භූතං පජානාති කියන වචනේ. මේ ලෝකේ ඇත්ත తත්ත්වය දකින්න කියන එක. ඇත්ත తත්ත්වයේ යථාර්ථය දැකලා එය මනාව ප්‍රත්‍යක්ෂ කරගන්න අවබෝධ කරගන්නට කෙනෙක් කැමති වෙනවා ඒ සඳහා අවශ්‍ය කරන ගමන් මාර්ගයත් බුදුරජාණන් වහන්සේ පෙන්වලා තිබෙනවා. එහෙමනම් මේ සූත්‍රයේ සඳහන් වෙන ආකාරයට අපි කැමතිනම් අපේ මනසේ ඇතිවෙන මේ රෝග පීඩා දුරු කරගන්න මානසික ව්‍යාධි දුරු කරගන්න මානසික ව්‍යාධීන් දුරු කරගෙන අපේ මනස පිවිතුරු කරගන්න පවිත්‍ර බවට පත් කරගන්නට අපිට අවශ්‍ය නැහැ. අපි ඇත්ත දැකලා යථාර්ථය අවබෝධ කර ගන්නට ඕන. ඒ ඇත්ත తත්වයේ ඒ යථාර්ථය තමයි අර චිත්ත චෛතසික රූප කියන මේ ක්‍රියාකාරකම් සමූහය. මේ ක්‍රියාකාරකම් ටික අපතල ක්‍රියාත්මක වෙනකොට බුදුරජාණන් වහන්සේ එය කොටස් වශයෙන් පහකට බෙදලා ඒ කාරණා සමූහය පංච උපාදානස්කන්ධය කියලා නමින් හඳුන්වලා දුන්නා. මේ රූපේ එක කොටසකට අපි ගත්තා ඒ රූපේ ස්වභාවය ඒක යථාර්ථය අපිට තේරුම් ගන්නට පුළුවන්කම ලැබුණොත් අපේ ශරීරයේ සකස් වෙලා තිබෙන ආකාරය පඨවි ආපෝ තේජෝ ආයෝ කියන මේ ධාතුන් එකතු වෙලා ඒ ධාතුන්ගෙන් අපේ ශරීරයේ සකස් වෙච්ච ආකාරය අපට පරිශනයක් කරලා තේරුම් ගන්න අවබෝධ කර ගන්නට පුළුවන්කම ලැබෙනවා ඊළඟට අපි හැම මොහොතකම මේ ශරීරය තුල තිබෙන මේ පඨවි ආපෝ තේජෝ ආයෝ කියන ධාතුන් බාහිර පරිසරයත් එක්ක සම්බන්ධ කරනවා. අපේ ශාරීරිය තුළ තිබෙන ධාතු මාත්‍රය බාහිර ලෝකයේ තිබෙන පඨවි ආපෝ තේජෝ ආයෝ කියන ධාතුන් සමග එකතු කළාම සම්බන්ධ කළාම ඒ දෙක අතර එක්වීමක් සිද්ධ වෙනවා. අපේ ශාරීරියේ තිබෙන එක ධාතුවක් අපිට වෙන් කරලා ගන්නට පුළුවන් චක්කු ප්‍රසාද රූපය කියලා. මේ චක්කු ප්‍රසාද රූපේට අවට පරිසරයේ තිබෙන ඇසට බලන්නට පුළුවන් ඇසට පෙනෙන කිසියම් රූපයක් ඉලක්ක වුණහම මේ රූප දෙකේ එකතුව නිසා හටගන්නා චක්කු විඥානය. බුදුරජාණන් වහන්සේ බව අපිට පැහැදිලි කළා. චක්කු විඥානයක් හටගත්තා නම් ඒ චක්කු විඥානය ඇසුරු කරගෙන හටගන්නවා අර අපි සඳහන් කළ සබ්බචිත්ත සාධාරණ චෛතසික සමූහය. පස්ස චෛතසිකය, වේදනා චෛතසිකය, සංඥා චෛතසිකය, ඒ වගේම චේතනාව මේ කාරණා ටික ක්‍රියාත්මක වෙනකොට මේ ක්‍රියාකාරකම් සමූහයම එකට එකතු කරලා අරගෙන රූපය, වේදනාව, සංඥාව, සංඛාරය, විඥානීය කියන මේ කාරණා තුනේ එකතුව බුදුරජාණන් වහන්සේ පංචේ උපාදානස්කන්ධය කියලා නම් කරන්ට යෙදුනේ. ඒ නිසා දැන් මේ සූත්‍ර දේශනාවට අනුව ආතුර භවෙන් Tamange සිත මුදව ගන්නට කෙනෙකුට අවශ්‍ය නම් මේ කියන ආකාරයට යථාර්ථය දැකලා තමා පිළිබඳව නිවැරදි අවබෝධයක් ඇති කරගෙන තමා තුල ක්‍රියාත්මක වෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ උපාදාන ස්කන්ධ ටික නිසි ආකාරයට වටහා ගන්නට ඕන තීරුම් ගන්නට ඕන. ඒ ටික තීරුම් ගන්නකොට තමයි ඒවායේ ඇත්ත తත්ත්වය අපිට තීරුම් ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. මේ පංච උපාදාන ස්කන්ධයේම ස්වභාවය තමයි මොහොතක් පාසා ඇති වෙනව නැති වෙනව ඒ නිසා අනිත්‍යයි කියන බව. එමනම් පංච උපාදානස්කන්ධයාගේ අනිත්‍ය ස්වභාවය නුවණින් දකින්නට කෙනෙකුට පුළුවන්කම ලැබුණොත් කනාටික මනාව වටහා ගන්නට අපිට පුළුවන්කම ලැබෙන්නේ කොහොමද? ඒ ටික වටහා ගත්තොත් අපේ හිත පවිත්‍ර කරගන්නට පුළුවන් වෙනවා. අපේ හිත ආසුර වලින් ආරක්ෂා කරගන්න පුළුවන් වෙනවා. අනාසුර වූ සිතක් ඇති කරගන්නට පුළුවන්කම ලැබෙනවා. පවිත්‍රය පිරිසිදු සිතක් කෙලෙසුන්ගෙන් මිදුණු සිතක් ඇති කරගන්නට පුළුවන්කම ලැබෙනවා. මෙන්න මේ කෙලෙසුන්ගෙන් මිදුණු සිත ඇති කර ගැනීම සඳහා යථා භූතං පජානාති කරන්නට අවශ්‍ය සුදුසුකම තමයි අපේ හිත පාලනය කරලා එක්තෙන් කරලා සමාධිගත ස්වභාවයටපත් කර ගැනීම. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා සමාධින් වික්කවේ භාවේත සමාහිතෝ වික්කවේ යථා භූතං පජානාති. මහණෙනි ඔබ සමාධිය ඇති කරගන්න. ඔබට සමාධිය ඇති කරගන්න පුළුවන්කම ලැබුණොත් ඒ සමාධිය ඇති කරගත්ත වෙලාවේ තමයි ඔබට මේ යථාර්ථය දැකලා ඔබ තුල ක්‍රියාත්මක වෙන මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ටික හඳුන ගන්න පුළුවන්කම ලැබෙයි. ඒ වායේ පවතින අනිත්‍ය ස්වභාවය දකින්න, දුක් ස්වභාවය දකින්න, අනාත්ම ස්වභාවය දකින්න පුළුවන්කම ලැබෙන්නේ ඔබ චිත්ත ඒකාග්‍රතාවයේ ඇති කරගෙන සමාධිගත තත්ත්වයටපත් වුණා. ඒ නිසා එහෙමනම් මේ යථා භූතං පජානාති කියන නුවණ ඇති කරගන්නට කැමති කෙනා ඊට පෙර ආතුව සිත එක්තෙන් කරගැනීමේ වැඩපිළිවෙලෙහි යෙදিলা සමාධිගත සිතක් ඇති කරගන්නට ඕනේ. අපිට සමාධියක් ඇති වෙන්නේ භාවනාවේ. ඒසා බුදුරජාණන් වහන්සේ බෞද්ධ භාවනා ක්‍රම සමූහයක් අපට දේශනා කළා. අප තුළ සමාධිය ඇති කරගෙන චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගෙන ඊළඟට ඒ ඔස්සේ ඒ යථාර්ථය නාම රූප ධර්ම ඒවා අනිත්‍ය දුක්ඛ අනාත්ම බවට පත් වෙන ආකාරයේ මේ නිරීක්ෂණය කරමින් විදර්ශනා නුවණැති අපිට ඇති කර ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා බුදුදහමේ අපිට උගන්වනවා බෞද්ධ භාවනා ක්‍රම සමූහයක් සමත වශයෙන් සිත එක්තෙන් කර ගන්නට හැකියාව ලැබෙන භාවනා ක්‍රම. ඒ සමත භාවනාවෙන් සිත සමාධිගත කරගත්තට පස්සේ තමයි යථාර්ථය අවබෝධ කරගෙන පංච උපාදානස්කන්ධය දකින්නට පුළුවන්කම ලැබෙන්නේ. මේ වැඩපිළිවෙල ඊටාම මනාව අපිට දේශනා කරපු අවස්ථාවක් තමයි සතිපට්ඨාන සූත්‍ර දේශනාව. සතිපට්ඨාන සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අපිට භාවනා වඩලා චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගන්නට පුළුවන්කම තිබෙන සුදුසු භාවනා කර්මස්ථාන සමූහයක්. සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සන වැඩපිළිවෙල ඔස්සේ ආනාපාන සතිය, ඉරියාපත භාවනා කාණ්ඩය, ඒ වගේම සම්පජඤ්ඤ භාවනා කාණ්ඩේ මේ ආදී භාවනාවන් පුරුදු කරලා ඒ භාවනාව ඔස්සේ චිත්ත ඒකාග්‍රතාවයේ සමාධිය ඇති කර ගන්නට අවශ්‍ය බව බුදුරජාණන් වහන්සේ ප්‍රථමයෙන් අපිට පෙන්වලා තිබෙනවා. ඒ සමාධිය ඇති කරගත්ත කෙනා ඊළඟට තමයි ඒ සමාධිගත සිතෙන් අර පංච උපාදානස්කන්ධයේ දකින්නේ යථාර්ථයේ දකින්නේ ඒ අවබෝධය ඇති කරගන්න. ඒ සඳහා විදර්ශනා වඩන්නට ඕනේ. විදර්ශනා භාවනා වඩමින් පංච උපාදානස්කන්ධයාගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණේ කෙනෙක් අවබෝධ කරගත්තා නම් ඒ පුද්ගලයා කවදාවත් මේ ඉන්නේ මමයි මේ දේවල් මගේය කියන මේ සංකල්පනාව ඇති කරගන්නේ නැහැ. මම මගේ සංකල්පනාව දුරු කරගන්නට කටයුතු කරනවා. මේ ආකාරයට මම මගේ සංකල්පනාව දුරු කරගත්ත කෙනාට තමයි සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා බුදුදහමේ උගන්වන බෞද්ධ භාවනා ක්‍රම හරහා සමාධිය ඇති කරගෙන විදර්ශනා වඩලා යථාභූතං පජානාති කරමි. යථාර්ථය අවබෝධ කරගෙන තමන් පිළිබඳ නිවැරදි දැක්මක් ඇති කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ කාරණාවයි එදා නකුල පිතාවට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. ඒ නිසා මේ කරුණාකාරණා සමූහය නකුල පිතාවට බොහොම පහසුවෙන් සරල ආකාරයට පැහැදිලි කර දුන්නා සරියුත් මහ රහතන් වහන්සේ විසින්. ඒ ධර්ම දේශනාව සාවධානව අහගෙන හිටිය නකුල පිතාව අප්‍රමාණ සතුටටපත් වුණා. සතුටටපත් වෙලා Tamanගේ නිවස කරා ආපසු ගමන් කරන්නට පටන් ගත්තා. එහෙමනම් මේ නකුල පිතාවට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ වැදගත් පණිවිඩය අපේ ජීවිතයට අපි සම්බන්ධ කරගන්නට ඕනේ. ඔබේ කය කොයිතරම් රෝග පීඩාවන්ගෙන් ආතර වුණත් කමක් නැහැ. කය ගැන හිතන්නට එපා. ඔබේ සිත නම් රෝගයන්ට භාජනය කරන්නට එපා. සිත ආබාධිත තත්ත්වයටපත් කරගන්නට එපා. හිත අනාතුර බවටපත් කරගන්නට කටයුතු කරන්නට ඕනේ. හිත අනාතුර බවටපත් වෙන්නට නම් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ආදී සංයෝජන ඇතින වෙන ආකාරයට සිත හැඩගස්ස ගන්නට ඕනේ, ක්‍රමවත් කරගන්නට ඕනේ. ඒ හැකියාව අපිට ලැබෙන්නේ භාවනා වැඩිවීමෙන් සතර සතිපට්ඨාන භාවනා වැඩිවීමෙන්. ඒ නිසා සතර සතිපට්ඨාන භාවනා ක්‍රම පුරුදු කරලා පුහුණු කරලා ඒ ඔස්සේ චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගෙන සමාධිගත තත්ත්වයටපත් වෙන ඒ සමාධියෙන් අනතුරුව විදර්ශනා වඩලා ඒ තමා තුළ ක්‍රියාත්මක වෙන චිත්ත චෛතසික රූප කියන මේ පරමාර්ථ ධර්ම මනාව අධ්‍යයනය කරලා ඒ අධ්‍යයනයේ ඇසුරෙන් වටහා ගන්නට පුළුවන්කම ලැබෙනවා තමා තුළ ක්‍රියාත්මක වෙන කරුණු කාරණා පහක් පිළිබඳ විස්තර ඒ කාරණා පහ තමයි උපාදානස්කන්ධ පහ හැටියට අපි ඉගෙන ගන්න. රූපස්කන්ධේ, වේදනාස්කන්ධේ, සංඥාස්කන්ධේ, සංකාරස්කන්ධේ, විඥානස්කන්ධේ කියන මේ ස්කන්ධයන්ගේ ස්වභාවය මනාව දැකගත්තාම ඒ ස්කන්ධ ගැන නැවත නැවත පරිශන කරනකොට විදර්ශනා වඩනකොට ඒ ස්කන්ධයන්ගේ අනිත්‍ය ස්වභාවය මොහොතක් පාසා ඇති වෙන ආකාරයෙන් නැති වෙන ආකාරය දැක ගන්නට පුළුවන්කම ලැබෙනවා. අනිත්‍ය දැකපු කෙනෙකුට තමයි ජාති ජරා මරණ කියන මේ ස්කන්ධ දුක ප්‍රත්‍යක්ෂ කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ස්කන්ධයේ දුක ප්‍රත්‍යක්ෂ කරගත්ත කෙනෙක් තමයි මේ ටික මට අයිති දේවල් නෙමෙයි මා සන්තක දේවල් නෙමෙයි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ காரணා සියල්ලක්ම කිසියම් හේතුවක් ප්‍රත්‍යක් නිසා නිර්මාණය වුණු දේවල් මගේ නෙමෙයි මට අයිති නෑ මා සන්තක නෑ ඒ නිසා නත්තයි මෙන්න මේ විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය අවබෝධ කර ගන්නට පුළුවන්කම ලැබේ. ඒ නිසා ධම්ම ශ්‍රවණය කළ ඔබ සතර සතිපට්ඨාන භාවනා අභ්‍යාසයන් ඔබේ ජීවිතයට පුරුදු කරගෙන ඔබේ සිත එක්තෙන් කරගෙන සමාධිගත තත්ත්වයටපත් කරගෙන ඊළඟට විදර්ශනා නුවණ ඇති කරගෙන විදර්ශනා වඩන්නට උත්සාහ කරන්නට ඕනේ. සමත විදර්ශනා භාවනාවන් වැඩිවීමෙන් තමයි යථා භූතං පජානාති කරමින් ලෝකයේ ඇත්ත తත්ත්වය දකින්න පුළුවන්කම ලැබේ. ඇත්ත తත්ත්වය දැකලා ඇත්ත අවබෝධ කරගත්තාම පංච උපාදානස්කන්ධේ නිසි පරිදි වටහා ගන්නට පුළුවන්කම ලැබුණාම සක්කාය දිට්ඨිය ආදී සංයෝජනයන් ප්‍රහාණය කරන්නට ඔබට පුළුවන්කම ලැබේ. ඒ සංයෝජනයන් ප්‍රහාණය කිරීමෙන් සෝවාන් ආදී මාර්ගඵල අවබෝධ කරගෙන මේ ඝෝර කටුක සංසාර සාගරයෙන් ඈතර වෙන්නට ඔබට අවස්ථාව උදා කර ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා අද දවසේ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළ ඔබ නකුල පිතාව මේ කරුණු කාරණා ක්‍රියාත්මක කරමි. ජීවිතයේ සැනසෙලිදායක බවට පත් කරගත්තා වගේ ඔබේ ජීවිතයේ සැනසෙලිදායක බවට පත් කරගෙන ඔබේ సంతාණය තුල හටගන්න නොඑක ආකාරයේ ආබාධිත තත්ත්වයන් රෝග පීඩාවන් දුරු කරගෙන ඔබේ සිත පවිත්‍ර කරගන්නට පිරිසිදු බවට පත් කරගන්නට කටයුතු කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල බුදුරජාණන් වහන්සේ තාම පැහැදිලිව අපට දේශනා කොට වදාරලා තිබෙනවා. ආර්ය මාර්ගයේ ගමන් කරමින් සීල සමාධි ප්‍රඥාදී ගුණ දියුණු කරමින් ඔබේ ජීවිතය සකස් කරගෙන සැනසිලිදායක ජීවිතයක් බවට පත් කරගෙන ආර්ය මාර්ගයේ ඉදිරියට ගමන් කරලා ඔබ ප්‍රාර්ථනා කරන ආකාරයට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අමා මහ නිවන් සුවයෙන් සැනසille සාක්ෂාත් කරගන්නට මේ මොහොතේ ඔබ ශ්‍රවණය කළ නකුල පිටු සූත්‍ර දේශනාව තුළ අන්තර්ගත වේ. මේ දහම් කාරණා සමූහය ඔබේ ජීවිතය තුළ ක්‍රියාත්මක කරන්නට ශක්තිය උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ආකාශට්ටා ච භුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච භුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච භුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා සාදු සාදු සාදු සවින්නතනි අද උතුම් වූ ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ සියම් නිකාවේ ශ්‍රී රෝහණ පාර්ශවයේ වනවාස සංඝ සභාවේ ජේෂ්ඨ කාරක සභික ඔරුවල ධර්මාශ්‍රම භාවනා මධ්‍යස්ථානයේ සහ රත්නපුර දුම්බර මානාන ධර්ම ගවේෂී බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති ත්‍රිපිටකාචාර්ය පඬිත පූජනීය තලගල ධම්ම ගවේෂී ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප හැම සාදුණතක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු ඔබට පුළුවන් ජාතික ගුවන්විදුලියේ මෙවැනි ධර්මානුශාසනාවක දායකත්වයේ ලබා ගන්නට එසේනම් 0112